එතකොට මේ විශේෂ වූ සක්කාය නිරෝධ ධර්මයේ කියන කාරණාව වදින්නේ නැහැ කෙනෙකුට. මොකද හේතුව ඒ සමාජයේ විමුක්තිකාමී නැති නිසා. මේ සක්කාය නිරෝධේ ධර්මයකට යොමු වෙන්න සිල් රකින්න ඕනේ. සමාධි වඩන්න ඕනේ. බොජ්ජංග මේ ලෝකේ පුළුවන්කට පුරුදු කරන්න ඕනේ. නීවරණ ප්‍රහාණය කරන්නට ඕනේ. තවත් විවිධාකාර දේවල් තියෙනවා. හැබැයි ඒ දේට ඒ ඒ දේවල් විමුක්තිකාමී සමාජයේ තිබුණා. හැබැයි ඒ තුලින් තව බුදුරණවහන්සේ විශේෂ දෙයක් ඉස්මතු කරා. අන්න ඒක විමුක්තිකාමී නැති සමාජයකට ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට අර අනිත් දේවල් තුලින් එයාලා හිතනවා මේක බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. ඔබ දන්නවද දන්නේ අදත් ඉන්දියාවේ ආර්යශ්‍රාංග මාර්ග කතා කරනවා. බොජ්ජං කතා කරනවා. දැන් උපනිෂද් ග්‍රන්ථවල ඊළඟ තව ගොඩාක් අතීතයේ සහ දැන් ඉන්න අය මේ ප්‍රතිපදා අනුගමනය කරනවා. හැබැයි එක දෙයක් නැහැ. මොකද්ද නැත්තේ? සක්කාය නිරෝධය කියන කාරණාව එක යන දහම් ප්‍රතිපදාවක් නැහැ. බුදුරන් වහන්සේගේ ධර්ම විශේෂත්වයන් මේක. සක්කාය නිරෝධය කියන කාරණාවත් එක්ක ඉස්මතු කර ප්‍රතිපදාව. සක්කාය නිරෝධය නොවෙන එක වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මෙන්න මේ විශේෂත්ව වූ දේ දැනගන්න කොපමණ ඕනකමක් ඇති වෙයිද මේ පද ව්‍යංජන පිළිවෙල ඉගෙන ගැනීම. මම ඔබට ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. ඒ තමයි ඔබ ඔන්න හිතලා බලන්න නඩුකාරයේ තීන්දුවක් දෙ සමන් කියලා කෙනෙක් නිවැරදි. එයාට දඬුවම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා අඩුකාරයට තීන්දුව දෙනවා සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා පණිවිඩයක් දෙනවා. එයාගේ පණිවිඩයෙන් තමයි ඒක අනිත් කෙනෙකුට යන්නේ. දැන් මේක ලියලා තව කෙනෙකුට ගිහින් දෙනවා. සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා ලියනවා. ඊළඟට කමාව දානවා සමන් මරන්න එපා කියන තැනට. කමාව දාලා ගිහින් දෙන්නේ. දැන් අඩුකාරයාගේ තීන්දුව මොකද්ද? සමන් මරන්න එපා නිදහස් කරන්න. ලියපු කෙනා කමාව දැම්ම සමන් මරන්න එපා කියන තැනට වැරදිලා දැම්මේ. ඔන්න ගිහිලා දෙනවා. දැන් මොකද වෙන්නේ? සමන් මරන්න අන්න මරන්න කියන තැන කමාව දාන්න. එපා කියන තැනට නෙමෙයි. සමන් මරන්න එපා නිදහස් කරන්න. අර්ථ වෙනස් වුණා නේද? එපා කියන තැනට නෙමෙයි කමාව දැම්මේ මරන්න කියන තැනට. දැන් මේ මොකකින්ද අර්ථ වෙනස් වුනේ? විවහාරය වෙන්න අන් කෙනෙකුට පණිවිඩයේ sannivedanaya වෙන්න අර්ථ වෙනස් වෙන්නේ මොකකින්ද? කමාවෙන්. මේක මේ ලෝකයේ විවහාරික දෙයක් මම ඔබට උදාහරණයකට කිව්වේ. ලෝකෝත්තර ධර්මයක් වෙච්ච, ගහම්බීර ධර්මයක් වෙච්ච ආධ්‍යාත්මයේ දිනුවක් කරා යන ධර්මයකට පුංචි වෙනස්කමක් වුණොත් පින්වතුනි කොහොම අර්ථයක් වෙනස් වෙයිද? විශාල වෙනස් කිරීමක් වෙනවා. අනේ නිසා අතීතයේ රහතන් වහන්සේලා පළවෙනි සංගායනාවේදීත් සියලුම ධර්මයේ සියලුම බුද්ධ වචනේ ඉදිරිපත් කරන්නට යෙදුනා. මෙන්න මේ ධර්මයේ ප්‍රධානම දේ තමයි සක්කාය නිරෝධය කියන එක. අපි එහෙනම් බලමු මේ සක්කාය නිරෝධය කියන ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. මම ඔබට මේ දන්ත භූමි සූත්‍රය ඇසුරු කරගෙන මෙන්න මේ සක්කාය නිරෝධය කියන කාරණාව අර්ථකයන් වෙන විදිහට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. බුදුරන් වහන්සේගේ ධර්මයේ සක්කාය නිරෝධය කියලා කියන්නේ සුඛියත්වයේ ඉක්මවීම. සුඛීය ස්වභාවයේ ඉක්මවීම. දැන් අපි හිතලා බලන්නකො මෙහිම. දැන් ඔන්න සිල් රකින්න. කවුද රකින්නේ? මම. කාටද ඒක ලැබුණේ? මට. ඔන්න සමාධි වැඩුවා. කවුද ඒක ලැබුවේ? මම. සොකියත්වයට ලැබුණද නැද්ද? සොකියත්වයට ලැබුණා. ඊළඟට අපි භාවනා කරා. සොකියත්වයට ලැබුණා. බොජ්ජංග ලැබුවා. සොකියත්වයට ලැබුණා. ආරෂ්ඨාංග මාර්ගය ලැබු වැඩුවා. සොකියත්වයට ලැබුණා. බුදුරණවහන්සේගේ ධර්මයේ සොකියත්වයේ ඉක්මන එක. ඒකයි අන්‍ය අයත් කරනවනේ. අන්‍ය අයත් බොජ්ජංග වඩනවා. ආරෂ්ඨාංග මාර්ගය වඩනවා. නීවරණ ප්‍රහාණය කරනවා. සීල් රකින්නවා. මොකටද? සුඛියත්වයට. අපට සුඛියත්වයට ලැබුණොත් ඒක අන්‍ය අය කරන එකයි අපි කරන එකයි අතර වෙනසක් නැහැ. බුදුරන් වහන්සේ පෙන්වන කාරණාවේ තියෙන වෙනසක් තියෙනවා. සුඛියත්වයේ ඉක්මවන විදියේ ප්‍රතිපදාවකුයි බොජ්ජංග කියන්නේ. සුඛියත්වයේ ඉක්මවන විදියේ ප්‍රතිපදාවකුයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. කියන්නේ සුඛියත්වයට ලැබෙන එකක් නෙමෙයි. හැබැයි බුදුරයන් වහන්සේ පින්වතුනි ධර්මයේ කිව්වේ බුදු වෙලා ඉස්සරලාම ලෝකයේ රහතන් වහන්සේලාටද නෑ නේද? සේක අයටද ඒත් නෑනේ. කාට ධර්මයේ කිව්වේ? පෘථග්ජනයටනේ. ලෝකයේ ඉන්න සාමාන්‍ය අයට. එතකොට ලෝකයේ ඉන්න සාමාන්‍ය අයට ධර්මයේ කියන්නට නම් ඉස්සලාම යාළගේ කෝණයට යන්න වෙනවනේ. යාළගේ පැත්තට ගිහිල්ලා කතා කරන්න වෙන්නේ. හැබැයි එයාලගේ පැත්තට ගිහිල්ලා කතා කරන්නේ එයාලගේ පැත්ත ඇත්තයි කියලා පෙන්වන්නද ඒක වැරදි කියලා එකකින් අයින් කරන්නද? ඒක වැරදි කියලා එකකින් අයින් කරන්නනේ. එයාලගේ පැත්ත තහවුරු කරන්න නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එකකින් අයින් කරන්න. හැබැයි අයින් කරන්න බෑ. එයාලගේ පැත්තට ඉස්සරලාම යන්නේ නැතුව. දැන් බලන්නකෝ මම උදාහරණයක් කියන්නම්. කසී බාරද්වාජ සූත්‍රය වල අහලා තිනේද? ඔන්න කසී බාරද්වාජ කුඹුරු හානවා. බුදුරන් වහන්සේ පිණ්ඩපාත යනවා. එතකොට කසී බාරද්වාජ කියනවා ඔය හොඳට අඟපත තියෙන්නේ කුඹුරු කොටාගෙන කන්න කියනවා. අපිත් එහෙමයි කියනවා කන්නේ. බුදුරන් වහන්සේ කසී බාරද්වාජට වදාරනවා ඔව් මමත් කුඹුරු කරලා තමයි අනුභව කරන්නේ. දැන් කසී බාරද්වාජට කතා කසී බාරද්වාජට බුදුරන් වහන්සේ කතා කරේ එයාගේ කෝණෙට නේද? දැන් එයා කුඹුරු කරනවා. එතකොට දැන් අන්න එයාව බුදුරන් වහන්සේගේ පැත්තට නම්ම ගත්තා. දැන් අවධානය වැඩි වෙනව නේද? ඇයි කුඹුරු කරනවලු? ගෞතම් කරලාලු කන්නේ. හැබැයි එතනදී අසීවරද්වාජය දන්නවා ශ්‍රමණවරු බොරු කියන්නේ කියලා. ඒකත් හිතනවා. ශ්‍රමණවරු බොරු කියන්නේ නෑ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? පින්වතුනි ලෞකික සම්මාදිට්ඨියේ කාරණාවක් තියෙනවා තනියම ජීවිතය අවබෝධ කරගත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියන කාරණාව. එතකොට ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කියන අය බොරු කියන අය නෙමෙයි. දැන් මේ කසීප රද්වාජට ඒක තිබ්බනේ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ බොරු කියන්නේ නේ. ඒ කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කොටසක් ඉන්නවා ජීවිතය අවබෝධ කරගත්. ඉතින් එවැනි කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේක බොරුවක් වෙන්න බෑ. ওই විදිහටම අඟුලිමාලක් කියනවා. ඒ කියන්නේ බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ. හැබැයි කෝ නැහැනේ. කෙවිතක් නැහැ, නගුලක් නැහැ, මඩ නැහැ, කුඹුරු හාලා අනුභව කරනවලු. හැබැයි මේ බොරුවකුත් නෙමෙයි කියලා තියෙන්නේ. අන්න බුදුරන් වහන්සේ කසීපාරද්දවාජගේ පැත්තට ගිහිල්ලා කතා කරන්න ගියා. හැබැයි කතා කරන්න යන්නේ පැහැදිලි කරන්න යන්නේ එයා කියපු එයා කරන දේ හරි කියන එක නෙමෙයි ඒකෙන් ඉක්මවන්න ප්‍රතිපදාවක් කියන්නේ. බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ කුඹුරු වහන හැටි කියලා දුන්නා. කුමක් එකද මේ ඊතරවන ප්‍රතිපදාව එක්ක. මෙන්න මේ විදිහට පින්වතුනි බුදුරන් වහන්සේ හැම වෙලෙම ධර්ම දේශනා කරන්නේ එයාගේ පැත්තට ගිහිල්ලා. හැබැයි එතන තහවුරු කරන්න නෙමෙයි. ඒ වගේම තමයි එයාගේ පැත්තට ගිහිලා ධර්මය දේශනා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ පින්වතුනි අර විදිහේ නුවණක් තියෙන කෙනෙකුට පමණයි. දැන් අපි හිතමුකෝ මෙහෙම කසීබාරද්වාජී තියනම් හිතුවනම් මෙහෙම ඔය බොරුනේ. ඔය බොරුවන්නේ කිව්වේ කොහෙද කුඹුරුහාන්නේ? මේ කුඹුරුහාන නමකුත් නෑනේ. එහෙම හිතුවනම් අර ඇහුම්කන් දෙන්නේ නෑ නේද? ඒ කියන්නේ ශ්‍රමණවරු බොරු කියනවා කියලා හිතුවනම් මේක බොරුවක් කිව්වේ කියලා හිතුවනම් ඇහුම්කන් දෙන්නේ නෑ. හැබැයි එයා දන්නවා ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ කියලා. ඒ කෝණ තිබිච්ච නිසා යහුම්කම් දුන්නේ. අඟුලිමාල විශාල වශයෙන් මිනිස්සු මැරුවත් අඟුලිමාල දන්නවා ශ්‍රමණවරු බොරු කියන්නේ කියලා. ඒක නිසා ඇහුම්කන් දුන්නා. බොරු කියනවා කියලා හිතුවා නම් ඇහුම්කන් දෙන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨිය ඉස්මතු වෙන්නට ඕනේ. ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කරුණෙන් අන්න ඉස්මතු වෙච්ච තැනදී ඒ හැකියාව ඉස්මතු වුනහම ශ්‍රමණවරුන්ගේ කාරණාවට අනුගත වෙනවා. හැබැයි හැමෝටම නෑ.